ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ස්කන්ධ පහ වෙනම ආයතන 12 වෙනම කුජ්ජංග 7 වෙනම ඊළඟ චතුරාර්ය සත්‍ය වෙනම ඉතින් ඒක ගොඩක් පැතිරිච්ච. කායේ කායනුපස්සකිනෝට 14ක් තියෙනවා. 14ක්. යාන පාන ක්‍රියාපත චතුපම්පජඤ්ඤ පටික්කුල ඊළඟට ධාතු මනසිකාර 900 එතකොට සතිපට්ඨාන සතර ගැන අහන්න ඕනද? මේ ප්‍රශ්නයක් නැගුවා. කියන්නේ කායේ කායානුපස්සී විහෙරති කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ සතිපට්ඨාන සතර කොහොමද එකක් එකක් ගන්න අරමුණු කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා කායේ කායානුපස්සේ විහෙගතේ කාටත් පැහැදිලි. ආස්වාස ප්‍රස්වාස අරමුණ කායට සම්බන්ධයි. එතකොට ආස්වාස ප්‍රස්වාස අරමුණු කරමින් කායानुපස්සන වැඩිම එකක්. ඉරියාපත මෙනෙහි කිරීම දෙක. ඒ කියන්නේ යන්නේ යන්නේ එක හිට ගන්න එක වාඩි වෙන එක සැතපෙන එක ලොකු කුඩා ඉරියව් සියල්ල. එකක් එකක් ගානේ කායानुපස්සන කරනවා. අනික චතු සම්පජඤ්ඤේ. ඒ කොටස් හතකට තියෙනවා. අභික්ඛන්ත පටික්ඛන්ත එකයි. ආලෝකිත විලෝකිත. සම්මිඤ්ඤිත පසාරිත. සංඝාටපත් චීවර ධාරණ. ඊළඟට අසිත පේත කායත සායත. ඊළඟ උච්චාර පස්සාව කම්ම. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගතේ භාතේ තුන්නේ ලාවේ ඔය කොටස් හතට අනුව චතු සම්පජඤ්ඤේ. ඊළඟට ද්වත්තිං සාකාර පටික්කුල ඒකේ කොටස් 32යි. එකක් එකක් ගානේ කායන ප්‍රශ්න. ඊළඟට මේ ධාතු මනසිකාරය. ඒකේ කොටස් 4යි. රට වියාපෝ තේජෝ වාය හතර බෙද බැලීම. ඊළඟට නව සීවතිකේ මූර්ත ශාරීරික අවස්ථා 9ක්. එතකොට මේ ඔක්කොම කාය සම්බන්ධ අරමුණු බැවින් එහි යෙදෙන සතිය කායානුපස්සන සතිපට්ඨාන. වේදනාවේ තියෙන අවස්ථා 9ක්. පළමුවෙන් කියනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට ඒ වේදනා තුන වෙන වෙනම වේදනානුපස්සනාවක් නගනවා. ඊළඟට තියෙනවා ඒ වේදනා තුන නැවත 6කට වැඩි වෙනවා. සාමිෂ සුඛ වේදනා, නිරාමිෂ සුඛ වේදනා. සාමිෂ දුක් වේදනා, නිර්ආමිෂ දුක් වේදනා. සාමිෂ අදුක්කම සුඛ වේදනා, නිර්ආමිෂ අදුක්කම සුඛ වේදනා. එතන 6යි මුල් 3යි 9යි. මේ 9ම වෙන වෙනම වේදනානුපස්සනා වශයෙන් වඩන්න තියෙනවා. සිත පිළිබඳවක් තියෙනවා දෙබේට 16ක් මේ දේශනාවේ. සරාගසිත, විතරාගසිත, සදෝසසිත, විතදෝසසිත, සමෝහසිත, විසමෝහසිත එතන 6යි. සංකිට්ඨ සිත, වික්කිට්ඨ සිත. මහග්ගත සිත, අමහග්ගත සිත. සමාහිත සිත, අසමාහිත සිත. එතන 6යි 12යි. එවාගෙම සවුත්තර සිත, අනුත්තර සිත. එවාගෙම විමුක්ත සිත, අවිමුක්ත සිත කියන එතන 4යි. එතන 16යි. ඒ 16 එකක් එකක් ගානේ සිත අනුපස්සනා කරන්න තියෙනවා. ධම්මානුපස්සනාවේ කර්මස්ථාන පහක් තියෙනවා. පළමුවෙන් නීවරණ විපස්සනාව. එතන නීවරණ පහක්. ඊළඟට ස්කන්ධ විපස්සනා පංචස්කන්ධ වෙන වෙනම. ඊළඟට ආයතන විපස්සනා. ආයතන විපස්සනාවේ තියෙනවා එකක් එකක් ගන්න දැන් චක්කායතන සක්කායතන සම්බන්ධව සංයෝජන 10ක් මෙනෙහි කරන්න තියෙනවා. සෝතාදනේ සම්බන්ධයෙන්ම ගාන, ජීවහා, කාය, මන. ඊළඟ රූපායතන, ශබ්දායතන, ගන්ධායතන ආදී ආයතන හය ගණන් එකක් එකක් ගානේ 10ක් බැගින් තියෙනවා. එතන 60ක් තියෙනවා ප්‍රභේද. 60 ආකාරයකින් එහි ධම්මානුපස්සනාව ගැන තියෙනවා මේ ආයතන පබ්බේ. ඊළාට බොජ්ජංග බොජ්ජංග දේශනාවේ බොජ්ජංග 7යි. එක එක බොජ්ජංගයක් ගැන භාවනා ක්‍රම තියෙන ඔක්කොම එකතු වුණාම 56ක්. 56 ආකාරයකට බොජ්ජංග වඩන්න තියෙනවා. ඒ ඔක්කොම ධම්මානුපස්සන. ඊළඟට ආර්ය සත්‍ය දර්ශනාවේදී ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය කොටස් 12කට බෙදන්න තියෙනවා. ජාති, ජරා, මරණ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විගාත, පංච උපාදානස්කන්ධ කියලා. එතන දොළොස් ආකාරයකට අඩන්න තියෙනවා දුක්ඛාරි සත්‍ය ප්‍රශ්නාව. සමුදය සත්‍ය ප්‍රශ්නාව ගන්නවා ප්‍රධාන වශයෙන් තුනක්. කාම සංහා, භව සංහා, විභව සංහා කියලා. ඒ හැර ඒ සමුදය සත්‍යයේදී තියෙන 60 ආකාරයක්. 60 ආකාරයකට සමුදේ සත්‍ය විපස්සනා කරන්න තියෙන මොනවද? ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන. බාහිර ආයතන 6 ගැන. ඔය මේකක් එකක් ගන්න තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, විඥාන 6, පස්ස 6, වේදනා 6, සංඥා 6 ඔහොම එකක් එකක් ගානේ සමුදය සත්‍ය 60 ආකාරයකට වැඩෙන්න තියෙනවා. ඊළඟට නිරෝධ සත්‍ය ඒත් එහෙමයි. නිරෝධ සත්‍ය මේ ඒත් 60 ආකාරයකට වඩන්න තියෙනවා. මාර්ග සත්‍යයේ ඔබ ඇත්තට නිරෝධ සත්‍ය කියන්නේ ත්‍රිලක්ෂණයට හරවන එකක් නෙමෙයි. එහි තියෙන්නේ විපස්සනා වශයෙන් නෙමෙයි ගන්න ලැබෙන්නේ ශාන්ත ප්‍රණීත වශයෙන් නිරෝධ සත්‍ය ගැනීමයි. මාර්ග සත්‍යයක් තියෙනවා. මාර්ග සත්‍ය අංග 8ක් තියෙනවා. ඒ එකක් එකක් ගානේ සාන්ත ප්‍රණීත වශයෙන් මෙහි කරන ලෝකෝත්තර මාර්ගය. ලෞකික වශයෙන් තියෙනවා මාර්ග සත්‍ය. ඒක විපස්සනාට හරවනවා. ලෞකික වශයෙන් අපි කරන කුසල සිත්වල මාර්ගාංග තියෙනවා. ඒව හරවන්න තමයි විපස්සනාවට. මෙන්න මේ සැලැස්මට බැලුවාම සිය ගණනාවක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවට බැස ගන්න තැන්. ඒතකොට කායානුපස්සනා වශයෙන් යන්නේ ඒ කොටස් වේදනා චිත්ත ධම්ම. ඉතින් මේ එකක් එකක් ගානේම නිවන් දොරටු. එකක් ගා නිවන් දොරටු. දැන් බලන්න මහා කිස්ස ස්වාමින් වහන්සේ ලංකාවේ වැඩි සිටියේ චේතිගිරියේ අනුරාධපුර බලා පින්නපාතේ වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේගේ භාවනාව ද්වස්තිං සාකාරයෙන් එකම එකයි. අත්ති අට්ඨික භාවනාව. ඒ ද්වත්තින් සාකාරයේ අට්ඨික භාවනාව මුල් කරගෙන රහත් වුණා. ඒ වගේ තමයි එක එක කර්මස්ථානයක එක එක නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා අර උපමාවක් තියෙනවා මහා නගරයකට සතර දිගින් ප්‍රධාන දොරටු මාර්ග හතරක් තියෙනවා. නගරහිර පළාතෙන් එන ප්‍රධාන මාර්ගයක් නගරයට පිවිසෙනවා. දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, උතුරු දිශාවෙන්. ඒ ඒ දිශාවල උපදින භාණ්ඩ අරගෙන ඒ ඒ දිශාවෙන් නගරයට පිවිසෙන්නේ ජනතාව. කොයි දිශාවෙන් ආවත් එකම නගරයටයි පිවිසෙන්නේ. ඒ වගේ කායානුපස්සනාවෙන් පටන්ගෙන සතිපට්ඨාන වැඩුවා නිවනට පැමිණෙනවා. අනිත් වේදනා චිත්ත ධම්ම ඒක ඒක අනුපස්සනා එකක් වාසාම නිවනට පිවිසෙනවා. නිසා මේ එකක්වත් මේ අත්හැරිය යුතු දෙයක්වත් නැහැ. එකක්ම කළ යුතුයි කියලාත් නැහැ. ඒ කොහොම නිවනට පිවිසෙන දොරටු වෙනවා. අනික් කාරණේ තමයි මේක ඒකාබද්ධ ධර්මතාවක්. කායනුපස්සනා වඩනකොට වේදනා චිත්ත ධම්මානුපස්සනා වැඩෙනවා. ඒක වඩන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වේදනා චිත්ත ධම්මානුපස්සනා වඩන කොට සතිපට්ඨාන හතරම වැඩි. ඒ විදිහටයි මේ ධර්මතා සම්බන්ධතාවකට පත් වෙලා තියෙන්නේ. එකම වැඩසටහන. අර එක එක පුඤ්ඤලයට ගැළපෙනු පිණිසයි ඔය හතරකට දේශනා කරලා තියෙන්නේ. ඕකේ තියෙනවා චරිත වශයෙන් බෙදා ගැනීමක්, සසල පුරුදු වශයෙන් බෙදා ගැනීමක්. ඒ කියන්නේ තණ්හා චරිත, ditthi චරිත කියලා චරිත දෙකක් තියෙනවා. චරිත කියන්නේ සසර පුරුදු කරපු දේ. තණ්හා චරිත වශයෙන් තෘෂ්ණාව වැඩියෙන් සසර පුරුදු පුජ්‍යලයාට කායानुපස්සනාව මේ ගැළපෙනවා. ditthi චරිතයට චිත්තානුපස්සනාව ගැළපෙනවා. ඒ වගේම තවක තියෙනවා සමත භාවනා විපස්සනා භාවනා සසර පුරුදු කරපු අයට ගැලපෙන හැටි. දැන් තණ්හා චරිතය ඉන්නවා සසරදී සමත භාවනා පුරුදු කරලා තියෙනවා. එහෙම තැනත්තාට නිවනට පිවිසීම සඳහා අපකාර වෙනවා අර කායනුපස්සන පටන් ගැනීම. ඒ වගේම වේදනානුපස්සන. ඒ වගේම සසරදී විපස්සනා වඩලා තියෙනවා හොඳේ. සංහා චරිත ස්වභාවයෙන් ඔහුගේ සංහාව තමයි ප්‍රධානම තියෙන්නේ. එතකොට හොට වේදනානුපස්සනා ගැලපෙනවා. ඒ වගේම දික්ටි සංහා චරිත ළඟට දිටි චරිතය. දිටි චරිතය ඉන්නවා සසරදී සමත වඩලා තියෙනවා. ඒ තැනත්තාට ගැලපෙනවා චිත්තානුපස්සනා. ඒ වගේම දිට්ඨි චරිතයේ කියනවා විපස්සනා වඩලා තියෙන සසරදී. එතනත් අර ගැලපෙනවා ධම්මානුපස්සනා. අන්නේ සලස්මද තමයි බෙදලා තියෙන්නේ. ඉතින් සතිපට්ඨාන හතරක් මිසක් පහක් නෑ. හයක් නෑ. හතරට අඩුවෙන් තුනක් දෙකකුත් ගන්නෑ. හතර හතරමයි. මේ ශීලම බුද්ධ ශාසනවල සතිපට්ඨාන හතරමයි දේශනා කරනු ලබන්නේ. මෙන්න මේ අනුව තමයි සතිපට්ඨාන භාවනාවට බැස ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් Taman එක කර්මස්ථානයක් වඩලා කොයි එකද Tamanද ගැලපෙන්නේ කියලා එකින් එකට අත්හදා බලන්න අවසර තියෙනවා. බුදුරජාන් වහන්සේ වැඩින්න කාලෙදී හරි අනුන්ගේ සිත දක්නා රහතන් වහන්සේලා වැඩින්න කාලෙකදී හරි ඉරිදීවම Tamanට ගැලපෙන කර්මස්ථානය ලබා ගන්න පුළුවන්. එහෙම කාලයක් නොවන බැවින් අද කර්මස්ථාන ටික ටික කාලයක් වඩලා බලන්න ඕන කොයි එකද Tamande පහසුවෙන් අවබෝධ වෙන්නේ වඩන්න හැකි වෙන්නේ. ඉතින් ඒක දිනු කරගන්නට ඕන. දැන් අපි ආශ්‍රය කරන අර මම මුලින් සඳහන් කළ බුරුම රට පාව මධ්‍යස්ථානයේ ඒ කර්මස්ථානාචාරින් වාසේ දැන් සමහර යෝගීන්ට මුලින්ම දෙන ආනපාන සතිය. ආනපාන සතිය අපහසු අයට ටික දවසක් කරලා අපහසු නම් දෙනවා ධාතු මනසිකාරය. නැත්තම් පටික්කුල මනසිකාරය. ඒ වගේ මාරු කරලා දෙනවා. මාරු කරලා දුන්නාම ගැළපෙන එකෙන් ඉතින් සමාධියටපත් වෙලා ඊට පස්සේ අනුපිළිවෙලින් යන ආනපාන සතියේකම. ආනපාන සතියේ ඉඳලා ධ්‍යාන වඩනවා. එනිසා සමන්ද සත්ප්‍රාය ගැළපෙන කර්මස්ථානයේ සොයාගන්න මේක ඇතුළෙම පුළුවනි. දැන් අපි දන්නවා මේ මීට අවුරුදු 26කට ඉස්සර 77 අවුරුද්දේ ගුරු පුහුණුවක් ලබා ගත්තා මේ ඒක සේවාස පුහුණුවක් තුන් මාසයක සීල බෞද්ධ ගුරුවරුන්ට නියමිත වුණ ලංකාවේ මේ සති දෙකක් භාවනාව තියෙනවා අනිත් අනිත් මේ කාල පරිච්ඡේදය ඇත්තන්න තියෙනවා ධර්ම විනය අධ්‍යයනයක් පාඨමාලාව. ඉතින් භාවනා පන්තියට ඇතුල් වෙන දස සිල් අරගෙන ඒ දවස් 14 ස්ථානෙන් පිට යන්නේ නැහැ. එතෙන් ඔක්කොම සපේනවා. ඊළම්පස දානමාන ඔක්කොම සපේනවා. කාමර කාමරකින් කරලා තියෙනවා. දවසට දෙසරයක් ස්වාමීන් වහන්සේලා සම්මුඛ වෙන එතෙන්ද ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඉතින් භාවනා කර්මස්ථාන පුහුණු වෙනකොට ඊ타ත්ම පැහැදිලි කාරණයක් දැනගන්න ලැබුණා. ඒ කියන්නේ සමහර විට දැන් ඔය බුදු ගුණ වැඩියෙන් වඩලා සමාධි භාවනාවට හැරෙනකොට ඇතැම් අයට ඒකෙන් සමාධිය වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් වඩලා කරනකොට සමාධිය වෙනවා. සමහර කෙනෙකුට පිළිකුල වැඩියෙන් වඩනකොට සමාධිය වෙනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩියෙන් කරනකොටයි සමාධිය වෙන්නේ. අර එක එක්කෙනාගේ චරිතයට ගැළපෙන හැටි ඒකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ අනුව තමයි ඊට පස්සේ අත සමාධි භාවනාවට, ඊපස්සනාවට හැරෙන්නේ. සති දෙක දෙක තිබුණා. ඒ අන්න ඒ වගේ තමයි Tamanට ගැළපෙන කර්මස්ථානේ තෝරගන්නට ඕනේ. ඉස්සෙල්ලා කර්මස්ථාන එකක් එකක් අපි හදාරනවානේ. දැන් ඉස්සෙල්ලා හදාරනවා බුදු ගුණනේ. බුදු ගුණ වඩනවා සතියක් දෙකක්. ඊළඟට මෛත්‍රිය ගන්නවා. ඊළඟට දක්ෂින් සාකාරය ගන්නවා. ඊළඟට මරණානුස්සතිය ගන්නවා. මේ හතර අවශ්‍යම වැඩි යුතු දෙයක් නිසා ඒක වැඩියෙන් ප්‍රගුණ කරනවා. ඔය හතර. ඔය හතරෙන් යමක් කරන ඊට පස්සේ ආනපාන සතියට හැරෙනවා. එතකොට තමයි සමාධිය ලැබෙනවද නැද්ද කියලා පැහැදිලිව තේරෙන්නේ. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ